සදහතුනි සෙනසුරාදා දවසේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් ඔබ හමුවට ගෙනෙන්නේ ඔබේ ආදරණීය දුව ඔබේ ආදරණීය පුතා නිවැරදි මාර්ගයේ ගමන් කරවමින් ඔවුන්ට මේ සමාජය ගැන නිවැරදි ලෙස අවබෝධයක් ලබා දෙන වැඩසටහන. ඉතින් අද දවසේත් අප සිදු කළ ආරාධනෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ළමා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 නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සදා බුද්ධ සම්පන්න අපි පින්නත් දරු දරියන් අරමුණු කරගෙන සෙන්සුරාදා දවසේ සිද්ධ කෙරෙන ධර්ම වැඩසටහන තමයි අද දවසේ අපි තුන්වෙනි දවසේ විදියට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපේ දුවදරුවන්ට මතක ඇති අපි කතා කරපු දේවල් ඒවා කෙටියෙන් මතක් කරන්නයි අපි උදෑසනම සූදානම් වෙන්නේ. අපි කිව්වා හැම කෙනෙකුටම ජීවිතයේ අරමුණක් තියෙන්න ඕන බව. කරන දේ සන්තෝෂයෙන් කරන්න ඕන බව ඉස්සෙල්ලාම කතා කරා. අධ්‍යාපනය ලැබෙන එක ටිකක් අකමැත්තෙන් නැත්නම් අසන්තෝෂයෙන් කරන බව ඇත්තක්. නමුත් අධ්‍යාපනය අත්හරින්න බෑ. අපි දරුවන්ගෙන් ඇහුවා අසන්තෝෂයෙන් කරන එක හරි කරදරයක්. තව අවුරුදු කීයක් ඉගෙන ගන්න තියෙනවද? එතකොට අවුරුදු 10ක් ඉගෙන ගන්න තියෙනවා නම් 8ක් ඉගෙන ගන්න තියෙනවා නම් 7ක් ඉගෙන ගන්න තියෙනවා නම් ඉගෙන ගන්න තියෙන කාලය අසන්තෝෂයෙන් ඉගෙන ගන්නවා නම් අපි ඉගෙන ගැනීම අතහැරලා දාමු. මොකද ඒක හරි දුකක්. තේරුමක් නැහැ. වෙන මොකක් හරි ක්‍රමයක් හදාගමු කියලා දරුවෝ ඒකට කැමති වෙන්නේ නැහැ. දරුවෝ කියන්නේ දරුවෝ කියන්නේ ඉගෙන ගන්න ඕනේ. එහෙනම් දැන් අසන්තෝෂයෙන් ඉන්න වෙනව අවුරුදු ගාණක්. ඉගෙන ගන්න එක නවත්තන්න බෑ. එහෙනම් ඉගෙන ගන්න එක නවත්තන්න බෑ. අසන්තෝෂයෙන් ඉන්න එකේ තේරුමකුත් නැහැ. ඒක දුකක්. මොකක් හරි තව වෙනස් කරන්න පුළුවන්ද කියලා බලනකොට අපිට තේරුණා අසන්තෝෂය සන්තෝෂේ බවට හිත වෙනස් කරන්න පුළුවන් නම් හරි කියලා. එතකොට අපි දරුවොත් එක්ක එකතු වෙලා තීරණයක් ගත්තා. එහෙනම් අපි හිත වෙනස් කරන්න පුළුවන්ද කියලා බලමු. එහෙන් බලනකොට අපිට තේරුනේ කැමැත්ත කියන එක අකමැත්ත කියන එක මත තමයි සන්තෝෂය අසන්තෝෂය රඳා පවතින්නේ. කරන දෙයක් කැමැත්තෙන් කරනවා නම් සන්තෝෂයෙන් කරන්න පුළුවන්. කරන දේ අකමැත්තෙන් කරනවා නම් අසන්තෝෂයෙන් තමයි කරන්න වෙන්නේ. එතකොට ඉගෙන ගන්න එක ගැන තියෙන්නේ දීර්ඝ කාලීනව ලැබෙන ප්‍රතිඵල ගැන හිතනවා කැමැත්තක් තියෙනවා. නමුත් ඊට වැඩිය නිදි මරණ එක එක දිගට පොත් දිහා බලන් ඉන්න එක ගණන් හදන එක පාඩම් කරන එක ඒ ඔක්කොම කැමැත්තක් නෑ එහෙනම් කැමැත්ත උපදවා ගන්න ඕනේ කැමැත්ත හදා ගන්න ඕනේ කියලා තීරණය කරා කැමැත්ත හදාගත්තා නම් හරි එහෙනම් හිත වෙනස් කරා නම් සන්තෝෂයෙන් ඉගෙන ගන්න පුළුවන් තේරුමක් නැහැ නේ අසන්තෝෂයෙන් ඉගෙන ගන්නට වැඩිය හොඳයි සන්තෝෂයෙන් ඉගෙන ගන්න එක කියලා අපි තීරණය කරා එහෙනම් කැමැත්ත හදාගන්නේ කොහොමද කියලා බැලුවා එතකොට අපිට තේරුණා මේ වැඩ කෙරෙන්නේ නැහැ වැඩ කරන්න ගත්තට වැඩ කෙරෙන්නේ නැහැ කෙරෙන්නේ නැති වෙන්න හේතු වෙන්නේ එකම જાතිය සිතුවිලි දෙකක් එක ළඟ ආපුවාම අපි මේ කතා කරපු ටික අපේ පුතාලට දුවලට විද්‍යාත්මකව මේක තේරුම් ගන්න ඕනේ. කලින්ම අපි කතා වුණා බුද්ධ ධර්මය කියලා කියන්නේ මනස පිළිබඳ තියෙන විද්‍යාත්මක ගවේෂණයක් තියෙන බුද්ධ ධර්මය. ඒත් අපි මේ පොතේ තියෙන ටික කටපාඩම් කරගෙන බුද්ධ ධර්මයට ඒකක් ගන්න නැත්නම් ඒ කටු කරුණු කටපාඩම් කරගන්න විතරක් නෙවෙයි ධර්මය තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ තමන්ගේ ගැන තියෙන විද්‍යාවක්. ඒක බොහොම ගැඹුරු විද්‍යාවක්. ඇත්තටම තාක්ෂණික විද්‍යාව වගේ ගණිතය වගේ තර්කානුකූලයි. ඒක අපේ පැත්තෙන්ම අපේ සිතුවිලිත් එක්ක ඒ සිතුවිලි සකස් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තියෙන අපූරු ක්‍රමවේදයක්. ඉතින් ධර්මය තේරුම් ගත්ත කෙනෙකුට මේ විද්‍යාව මේ මනේ මනසේ තියෙන විද්‍යාව තේරුම් ගත්ත කෙනෙකුට වැඩක් කෙරෙන විදිහට තමන්ගේ මනස සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ එයා දන්නේ නැතුව ගොඩාක් ගැටලු සහගත තත්යකටපත් වෙනවා. අපිට වෙලාවකට පාඩම් හිතින්නේ නැහැ, වෙලාවකට එක දිගට වැඩක් කරගන්න බෑ. සන්තෝෂයෙන් ඉන්න ක්‍රමයක් දන්නේ නැහැ. දන්නේ නැතුව මේ හිත පාවිච්චි කරන්න ගිහිල්ලා හරියට ගැටලුකාරී තත්ත්වයන් උදා කරගන්නවා. මේක හින්දා ඔන්න අපි දැන් මේක දැනගෙන කරන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් කැමැත්ත ඇති කරගන්න ඕන කියලා කතා වුණාට පස්සේ තව ප්‍රශ්නයක් ආවා. ඒ ආපු ප්‍රශ්නේ තමයි පාසල් ඇරලා ඔන්න එක දවසක් හිතාගෙන එනවා බොහෝම ලොකු කැමැත්තක් තියෙනවා මම අද පාඩම් කරන්න ඕනේ කියලා. මම අද මම අද වැඩ කරන්න ඕනේ කියලා කැමැත්තක් තියෙනවා. ඉතින් කැමැත්ත තියෙද්දිමත් වෙන ප්‍රශ්නයක් ගැන කතා වුණා. න කුසියට ගිහිල්ලා කැම ටික කාලා පිරිසිදු වෙලා දැන් අපි හිතමු සාලේ හරහා පාඩම් කරන කාමරයට යන්නයි යන්නේ කියලා. සාලේ හරහා පාඩම් කරන කාමරයට යන්න ගියාම රූපවාහිනී කැමැති අපි දුමු ක්‍රිකට් මැච් එක යනවා කියලා. දැන් උනේ මොකද්ද? යන්න හිටිය කාමරේට යවුනේ රූපවාහිනිය ළඟට. එතනින් ගැලවිලා යන්න බෑ හරියට හරිය නිකන් කඹයක් දාලා අල්ල බැඳලා වගේ රූපවාහිනිය අපිව අල්ල බැඳලා වගේ අදෘශ්‍යමාන දෙයකින් බැඳලා. යන්න දෙන්නේ නැහැ. කාමරේට යන්න හිටිය යන්න දෙන්නේ නැහැ වගේ. ඒ මොකද ඒ උනේ? දැන් පාඩම් කරන්නත් කැමැත්තක් තියෙනවා. රූපවාහිනියේ ක්‍රිකට් මැච් එක බලන්නත් කැමැත්තක් තියෙනවා. නමුත් යවුනේ අතෙන්ට. ඇයි ඒ? කියලා අපි කතා වුණා. මේ ඔක්කොම අපි කතා වෙච්ච දේවල්. නමුත් දරුවන්ට නැවත නැවත ඒ ටික මතක් කරන්න ඕනේ. ඇයි එහෙම වුනේ? හරියට මේක බල දෙකක් වගේ බල දෙකක් දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා වගේ. ඒ කියන්නේ හරියට කඹයක් දෙපැත්තෙන් අදිනවා වගේ තමයි අපේ හිත. කැමැති දෙකක් ළඟ ළඟ ඇති වුණොත් කෝකද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න ඕනේ. අපි කොහේ හරි තැනකට යනකොට එක පැත්තක ඉන්නවා ගේට් එකකින් ඇතුළ වෙනවා කියලා හිතන්නකො එක පැත්තක ඉන්නවා කැමැති යාළුවෙක්. අනිත් පැත්තේ ඉන්නවා ගොඩාක් කැමැති යාළුවෙක්. දැන් කොයි පැත්තටද අපේ අපි හැරෙන්නේ ගොඩක් කැමති පැත්තට. ඒ කියන්නේ හිතෙත් හිතෙත් හිතින්ද උපදින සිතුවිලි වල මේ සිතුවිලි වල ප්‍රබල සිතුවිල්ල තියෙන එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක උන්න මූල ධර්මයක්. දැන් අපි මූල ධර්මයක් තියරි එකක් විදිහට දැනගන්න ඕනේ. සිතුවිලි දෙකක් උපදිනකොට ප්‍රතිවිරුද්ධ. දැන් එක පැත්තකින් කියනවා පාඩම් කරන්න යන්න කියලා. අනිත් පැත්තෙන් කියනවා මැච් එක බලන්න කියලා රූපවාහිනිය තියෙනවා. ඒතර මේ දෙක අපේ හිතේ තියෙන ස්වභාවයන් දෙකක්. එතකොට ප්‍රබල එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. වැඩියෙන් වැඩියෙන් හයි එක. ප්‍රබල එක වැඩි පවර් එකක් තියෙන එක, වැඩි බලයක් තියෙන එක. එහෙනම් වැඩි බලයක් තියෙන්නේ රූපවාහිනී පැත්තට නිසා ඒ පැත්තට ඇදිලා ගියා. ඒතකොට වැඩි බලයක් තිබුණා නම් පාඩම් කරන එක පැත්තට මේ දරුවම අපේ පුතාලා මේක දන්නවා. හොඳටම විභාගෙට කිට්ටුනා. ආ දැන් වැඩි බලයක් තියෙන්නේ රූපවාහිනී බලන එකට වැඩිය පාඩම් කරන එකට විභාගයට හොඳටම කිට්ටු වුණාම රූපවාහිනිය මොන තරම් දෙයක් ගියා අර පැත්තට ඇදිලා යනවා. මේකට අපි උදාහරණයකින් මතක තියාගත්තා ඒ තමයි පාන්දර නැගිටින්න කියලා එලාම් එක තියලා නිදාගන්නේ කැමැත්තක් තියෙන හින්දා ඒ වෙලාවට නැගිටින්න. දැන් රෑ නිදා ගන්නකොට කැමැත්ත තියෙනවා හතරට නැගිටින්න පහට නැගිටින්න කැමැත්ත තියෙනවා නැගිටලා පාඩම් කරන්නම්කෝ කියලා. හැබැයි එහෙම වුණාව තිබුණාට එලාම් එක වදින වෙලාව වෙනකොට පාන්දර අන්න ඇඳ පැත්තට කැමැත්ත තියෙනවා සිතක් තියෙනවා තා ටිකක් නිදා ගන්න තිබ්බනම් කියලා සිතක් තියෙනවා අනිත් පැත්තේ නැගිටින්න ඕන කියලා හිතක් තියෙනවා ඒ දෙකෙන් වැඩියෙන් ප්‍රබල ඇඳට තියෙන එක වෙලා තියෙන තාක් කල් මොකද වෙන්නේ නැගිට ගන්න බෑ උවමනාව තිබ්බත් නැගිට ගන්න බෑ ඒ මොකද උවමනාව තියෙනවා කැමැත්ත තියෙනවා නැගිටින්න හැබැයි වැඩියෙන් කැමැත්ත තියෙන්නේ ඇඳට වැටිලා ඉන්න අන්න ඒ වෙලාවේ ඔය හිත වෙනස් වුනහම ඔක්කොම හරියන්නේ නැහැටි බලන්න. අපේ පුතාලට මම කිව්වා උදාහරණයක්. ඒ වෙලාවේ කැරපොත් එක්ක ඉන්නා වගේ දැවුනොත් ඇඳේ. නේද? පත්තයෙක් ඉන්නා වගේ දැවුනොත් ඇඳේ මොකෙක් හරි නලියනවා වගේ දැවුනොත්. අන්න බලන්න දැන් කැමැත්ත ඇති වෙන්නේ මොකද? ඉක්මනට නැගිටින්න ඕනේ මේක නම් ඉන්න බෑ කියලා. එතකොට නැගිටා නෙවෙයි පෑන්නා. එහෙනම් ඒ තේරෙන එතන වෙනස් වුනේ ඇඳද සිතද? ඇඳද ශරීරයේද හිතද? අන්න බලන්න දුවේ පුතේ හිතයි වෙනස් වුනේ. හිතට ලොකු හැඟීමක් ආවා නැගිටින්න ඕනේ කියලා. නේද? ඒතර ඇඳට තියෙන ඇලීමට වැඩිය ඇඳට ඇදිලා තියෙන හරියට නිකන් අපි ඇඳට එක කඹයකින් අපි ඇඳට දාලා ඇදලා හරිද කඹේ අනිත් පැත්ත ඒ ඇඳ ඇඳ කඹෙන් කඹෙන් අදිනවා එක පැත්තකින් අනිත් පැත්ත එළියට අදිනවා වගේ තිබ්බේ. ඒතර ඇඳ පැත්තට ඇදිලායි තිබ්බේ. දැන් සතා ඉන්නවා වගේ තේරිච්ච ගමන් අනිත් පැත්තට ඇදුනා. එහෙනම් අපි හිත වෙනස් කරොත් දැන් අර බලන්න නැගිට ගන්න බෑ කිය කිය නැගිට ගන්න බෑ කිය කිය ඉඳලා තියෙන කොහොම කෙනෙක්ද? පණින්න පුළුවන් කෙනෙක්. අයියා පන්නනේ ඇදේ සතා ඉන්නවා කියලා දැනනකොට. එහෙනම් අපි සමහර දරුවෝ තීරණය කරනවා මට ඉගෙන ගන්න බෑ මට කටපාඩම් වෙන්නේ නෑ මට අරවා බෑ මේවා බෑ බෑ බෑ බෑ බෑ කිය කිය කියනවා. බෑ කිය කිය කියනවා නම් බෑ කිය කිය ඉන්නේ කොයි වගේ කෙනෙක්ද? පණින්න පුළුවන් කෙනෙක්. හරි? එහෙනම් අපි හොඳින් තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතය ඉතා නිවැරදි තැනකට ගන්න නම් ඒ නිවැරදි තැනට යන්න අවශ්‍ය කරන හිත සකස් කරන්න ඕනේ. අපේ දරුවෝ තේරුම් ගන්න ඕනේ මම නිකන් හිතුවට විතරක් බෑ මම කොහොම හරි ඉගෙන ගන්නවා කියලා හිතුවට බෑ. ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. ඉගෙන ගන්න පුළුවන්ද? ඒකින්ද දෙමව්පියන්ටත් මේක ලොකු වටිනා කාරණාවක් නේ අපි කියන්නේ. දරුවන්ට පාසල් පොත් ටික, පාසල් උපකරණ පාඩම් මේසේ පාසලක් අමතර ගුරුවරු ඕන කරන ඔක්කොම භෞතික සම්පත් සපයන අපි ඉගෙන ගන්න දරුවාගේ තුල එක දිගට ඉගෙන ගන්න අවශ්‍ය වෙන සිත සකස් කරන වැඩපිළිවෙල කරන්නේ නැහැ. ඒක වෙනමම කරන්න ඕන වැඩපිළිවෙලක්. ඒකට කියනවා මනෝවිද්‍යාත්මක කියලා නම් අභිප්‍රේරණය කරන්න ඕනේ කියලා. හරි. එහෙම එකක් හදන්න ඕනේ. අපේ දෙමව්පියෝ ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ පසුව තියෙන ක්‍රමවේදයන් ඔය මොටිවේෂන් කියන වගේ දේවල් ඕන තරම් තියෙන මොනවද? නිවන් දකින්න කෙනාට විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, ඊළඟට අනිච්චානුපස්සනා, අනත්තානුපස්සනා, ඒකට මරණ සතිය වගේ හුඟ දේවල් වලින් කෙරෙන්නේ මොකද? ජීවිතයේ තියෙන ඇත්ත తත්වය තේරුම් කරවලා ලොකු හැඟීමක් නැතනම් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉද්ධිපාද හතරේ කියන්නේ යමක් සිද්ධ වෙන්න සිද්ධ විය යුතු අවශ්‍ය කළ යුතු දේවලින් පළවෙනි එක කැමැත්ත. ඡන්දය. ඒක සිද්ධියක් සිද්ධ වෙන්න නම් ඒකට කැමැත්තක් තිබිය යුතුයි. කැමැත්තක් නැත්නම් සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපේ දරුවෝ දරුවෝ බලන්න හිත හිත කියන එක මට හිතෙන හිතෙන එක නෙමෙයි හරි. මේක වෙනස් කරන්න ඕනේ කියලා ඔන්න අපි තීරණයක් ගත්තා. ඊට පස්සේ මේ ටික අපි සති දෙකක් ඇතුළත මේ ඔක්කොම කතා කරා. නමුත් මේ විදිහට මම පළවෙනි සතිය වෙලත් ආයෙ කිව්වා. දැන් ආයෙ කියන්නේ මේක සාරාංශගත කරගන්න කියලා. මම දරුවන්ට කිව්වා මේක මේ මූලධර්මත් එක්ක ලියන්න කියලා. ලියලා අපි දවසක් කියන්නම්. අපිට ලියලා යවන්න මේක සම්පූර්ණ කරගත්තට පස්සේ. එතකොට අපි දරුවන්ට ලොකු තෑග්ගක් සහතිකයක් දෙන්නත් සූදානම් කරනවා කියලා කිව්වා. හොඳටම පිළිවෙලට ලියලා එන්න ලියලා දරුවන්ට. හොඳයි. දැන් එහෙනම් තීරණයක් ආවා. වැඩියෙන් කැමැත්ත තියෙන දේ තමයි කෙරෙන්නේ කියලා. දැන් බැලුවා ඊට පස්සේ කැමැත්ත හදාගන්නේ කොහොමද? කැමැත්ත වැඩි කරන්න ඕනේ එහෙනම්. නිකන් හිතුවට බෑ. අපි උගාක් වෙලාවට හිතලා තියෙනවා සමහර දරුවන්ට මම මතක් කරා එක දවසකට ලොකු උනන්දුවක් ඇති වෙනවා ලොකු කැමැත්තක් ඇති වෙනවා මම කොහොම හරි ලංකාවෙන් පළවෙනිය වෙනවා මම ඉස්කෝලෙන් පළවෙනිය වෙනවා එහෙම හිතිච්ච දවසට දෙකට මොකද කරන්නේ මන්ට ඇවිල්ලා පොත් මේස අස් කරනවා ලෑස්ති කරනවා වේගෙන් ඇවිදිනවා නේද දරුවෝ විතරක් නෙවෙයි ලොකු අය වුණත් මොන හරි එකපාරටම වැඩක් පටන් ගත්ත ගමන් පුදුම උනන්දුවක් තියෙන්නේ හැබැයි දවසෙන් දෙකෙන් තුනේ මේ පරණ විදිහටම ඉන්න ආයසරයක් මොකුත් පටන් ගත්තේ නෑ වගේ. ඉතින් ඒකින්ද අන්න ඒ අකණ්ඩ ඒ දේ අරගෙන යන්න අපේ මහා බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ බුද්ධත්වයට පත් වෙන්න කලින් කාලය. එවැනි කාලයක උන්වහන්සේ අකණ්ඩව වැඩිම කාලයක් සංසාර ජීවිතයේ ලොකුම සැලසුමකට ආවේ. ඉතින් ඒ සැලසුමකට ආපු විදිහ ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා යතා පූර්වේ තථා පච්චා යතා පච්චා තථා පූර්වේ යතා දිවා තථා රත්ත්‍ින් යතා රත්ත්‍ින් තථා දිවා මොකක් ගැනද මේ? ඉද්ධිපාද ගැන කැමැත්ත ගැන මොකද්ද මේ කැමැත්ත? මම උදේ යම්සේද දවල්ුත් ඒ විදිහටම මේ කැමැත්ත රැකගත්තා. පෙර යම්සේද පසුත් ඒ විදිහටම තියෙන විදිහට රැකගත්තා. එහෙනම් කැමැත්ත වැඩි කරගන්න ඕනේ සහ වැඩි කරගත්ත කැමැත්ත රැකගන්න ඕනේ කියන තැනට අපි සාකච්ඡා කරා. එහෙනම් අපේ අරමුණක් ඉස්සෙල්ලාම අරමුණක් ඇති කරගන්න ඕනේ. ඒ අරමුණ ඇති කරගෙන ඒ අරමුණට කැමැත්ත හදාගන්න ඕනේ. කැමැත්ත හදාගෙන ඒ කැමැත්ත හදාගත්ත කැමැත්ත ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නැත්නම් ඉතින් පස්සේ ආයෙ සැරෙන්න තියෙන එක වෙලාවකට විතරක් කැමැත්ත ඇති වෙන එක නවත්ත ගන්න නම් කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඇති කරගත්ත කැමැත්ත ආරක්ෂා කරගන්න ඕනේ කියලා අපි තීරණයකට ආවා අපේ පුතාලාට මතක ඇති. එහෙනම් මේ කැමැත්ත ආරක්ෂා කර ගැනීම සඳහා සහ කැමැත්ත උපදවා ගැනීම සඳහා මොකද කරන්න ඕනේ? දැන් කාරණා දෙකයි. එකක් කැමැත්ත හදා ගන්න ඕනේ. හදාගත්ත කැමැත්ත රැක ගන්න ඕනේ කියලා. කැමැත්ත හදා ගන්න ඕනම දෙයක කරන්න තියෙන කාරණා දෙකයි. හරි? මොනවද කරන්න ඕන දේ කැමැත්ත හදා ගන්න? ඒ අරමුණට ළඟා වුණොත් මට ලැබෙන ලාභ මතක් කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, නැවත නැවත හිතන්න ඕනේ. ඒ අරමුණ මට යන්න හම්බුනොත් මට ලැබෙන ලාභ මොනවද කියලා. ඊළඟට මේ අරමුණ මට යන්න බැරි වුණොත් මට ඇති වෙන පාඩු මොනවද කියලා ඒ දෙක මෙනෙහි කරන්න ඕනේ. හරි? එන්න ඒ දෙක මෙනෙහි කරද්දි මම කිව්වා මේක උදාහරණයක් කිව්වා විභාගය සමත් වෙලා මම අදාළ මම මම වෛද්‍යවරයෙක් වෙන්න නම් හිතාගින්නේ වෛද්‍ය පීඨයට මාව තේරුණා කියලා ඉස්සෙල්ලාම දැනගන්න මොහොත ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් මේ වගේ අවස්ථාවක් මට උදා වෙනවා උදා වුණොත් කොයි තරම් මට සතුටක් ඇති වෙනවද කියලා මෙනෙහි කරන්න කියලා. හරියට මේ වෙලාවේ දැනුණා වගේ. එතකොට මට මේක දැනගත්ත ගමන් මම කෑ ගහලා නේද හයියෙන් කෑ ගහලා හිනහා වෙයි උඩපණි අම්මා ළඟට යයි තාත්තා ළඟට යයි නේද අම්මයි තාත්තයි මාව වැළඳගනි ඊට පස්සේ අක්කලා අයියලාට කියයි යාළුවන්ට කියයි ඊට පස්සේ සමාජයේ පාසලේ මට බොහොම කීර්තියක් ප්‍රශංසාවක් ලැබෙයි මම මහ වීරයෙක් වගේ සැලකයි අනිත් අය මම දිහා 아무තු විදිහට බලන්න පටන් ගනී හ්ම් එන්න දැන් ඉතින් දැන් ඉතින් දොස්තර මහත්තයෙක් නෑ කියලා කියයි නේද හ්ම් ඉතින් ඒ වගේ සිද්ධ වෙන දේවල් හොඳට මෙනෙහි කරන්න ඕනේ මම කියපු ඒවා හොඳට හොඳට මතක් කරන්න කියලා කිව්වා. ඒ මතක් කරනකොට මොකද වෙන්නේ? 아무තෙන් කියන්න දෙයක් නැහැ. එහෙම මතක් කරනකොට මොකද වෙන්නේ? කැමැත්ත කැමැත්ත හොඳටම වැඩි වෙනවා. මේක කරන්න ඕනේ කියලා කැමැත්ත වැඩි වෙනවා. ඊළඟට දොස්තර මහත්තයෙක් වුණාට පස්සේ සිද්ධ වෙන දේ ගැන මෙනෙහි කරන්න කිව්වා. නැත්තම් විශ්වවිද්‍යාලයට ගියාම හම්බ වෙන නිදහසේ නේද? හම්බ වෙන නිදහසේ ඉන්න, නිදහසේ වැඩකරන බොහොම ලස්සන ජීවිතයක් හම්බ වෙනවා. ඒ ජීවිතය ගැන මෙනෙහි කරන්න කිව්වා. ඊට පස්සේ වෛද්‍යවරයෙක් වුණාට පස්සේ නේද උපාධිය ගන්න දවස වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ගෙවන ජීවිතේ නේද කොච්චරනම් ආඩම්බරෙන් දින්න බලන්න නේද ස්පිතාලයට යන කොරිඩෝ දිගේ වෛද්‍යතුමෙක් කෙනෙකුට අනිත් මිනිස්සු අයින් වෙනවා. නේද සමාජයේ තියෙන පිළිගැනීම, ආර්ථික පැත්ත, Tamanට ලැබෙන ප්‍රතිලාභ ඔක්කොම මෙහෙ කරා. අම්මා තාත්තට පවා කොච්චර ආඩම්බරයක්ද කියලා මෙහෙ කරන්න කිව්වා. නේද ඊට පස්සේ අම්මට කතා කරන්නේ තාත්තට කතා කරන්නේ රටේ මිනිස්සු මොනවා කියලාද? දොස්තර මහත්තයාගේ අම්මා දොස්තර මහත්තයාගේ තාත්තා කියලා නේද? ඒ අන්න ඒ විදිහට මෙනෙහි කරන්න කියලා අපේ දරුවන්ට කිව්වා. එහෙනම් මෙනෙහි කරන මොකද වෙන්නේ අපිට ගොඩාක් කැමැත්ත වැඩි වෙනවා. ඒ වගේම කැමැත්ත වැඩි වෙන දෙවෙනි කාරණාව තමයි මතකද කියලා බලන්න. කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා ලැබෙන පාඩුව. දැන් විභාගේ ප්‍රතිඵල එනවා අනිත් ළමයි ඔක්කොම කෑ ගහනවා දඟලනවා අනේ අපේ මට බලනකොට මට ඔක්කොම වැඩි වෙලා ලයිට් කන නේද නැත්තම් කියන්න බැරි ප්‍රතිඵලයක් හම්බෙලා කාටවත් දැන් පළවෙනියෙන් අම්මට තාත්තට කියන්න බෑ ඉතින් ගිහින් මොනව කරන්නද කියන්න වෙනවා මේකනේ වෙලා තියෙන්නේ කියලා බොහොම දුකෙන් කියන්න වෙනවා ඊට යාළුවන්ට කියන්න බෑ නේද සමාජයට කියන්න බෑ එක්ක ආයතන විභාග කරන්න වෙනවා එක්ක ගොඩක් දුක් විඳින්න වෙනවා ඊළඟ කොහොම හරි කරලා රස්සාවක් හොයාගත්තොත් ඒ රස්සාව එක එක්කන යටතේ ඉන්න වෙන රස්සාවක් හැම කවුරුත් පිළිගන්නේ නැහැ. නේද? ආර්ථික වශයෙන් බොහොම පල්ලෙහා. කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අම්මා තාත්තාට දුක් විඳින්න වෙනවා. මේ මේවා ගැන හොඳට මතක් කරන්න කියලා කිව්වා. ඔය දෙක හොඳට මතක් කරොත් කැමැත්ත එක පාට මොකද වෙන්නේ? හොඳටම වැඩි වෙනවා. එහෙනම් කැමැත්ත වැඩි කරගන්න ක්‍රමය දැන් දන්න ඕනේ. මම කිව්වා මේක දරුවන්ට ගැලීම් සටහනක් වගේ, ෆ්ලෝ චාට් එකක් වගේ අඳින්න කියලා නේද අරමුණ ඇති අරමුණක් නැති අරමුණක් ඇති කර ගැනීම ඒ අරමුණට යන්න නම් මොනවද තියෙන්න ඕනේ කැමැත්ත තියෙන්න ඕනේ කැමැත්ත වැඩි කරගන්න ක්‍රම ඒ විදිහට මේ මෙහෙම වෙනකොට මෙහෙම කැමැත්ත වැඩි වෙනවා මෙහෙම වෙනකොට අරමුණට තියෙන කැමැත්ත වැඩි වෙනකොට ඒක ක්‍රියාත්මක වෙනවා මේ විදිහට හොඳයි දැන් එතකොට මේ කැමැත්ත එහෙනම් ওই විදිහට මෙනෙහි කරනකොට කැමැත්ත වැඩි වෙනවා ඒක ඇත්ත හැබැයි ටික දවසකින්ම නැත්තම් ටික වෙලාවකින් මේ කැමැත්ත ආයෙ නැති වෙලා යනවා හුඟක් වෙලා ටික දවසකින්ම නැති වෙලා යනවා දවසෙන් දෙකකින් එහෙනම් මොකද කරන්න ඕනේ ඇති කරගත්ත කැමැත්ත පවත්වා ගන්න නම් මොකද කරන්න ඕනේ? දවසකට වාරයක්වත් මේක ඔය ටික මෙනෙහි කරන්න ඕනේ. පළවෙනි දවසේ ගොඩාක් වෙලා ගියාට දෙවෙනි දවසේට වැඩිය අඩු වෙලාවක් යන්නේ. තුන්වෙනි දවසේට වැඩිය අඩු වෙලාවක් යන්නේ. වේගෙන් මේ හැංගීම දවසින් දවස දවසින් දවස ඔය කැමැත්ත වර්ධනය වෙනවා. දැන් මේ විදිහට කැමැත්ත වර්ධනය කරගත්ත දරුවෙක් ක්‍රිකට් මැච් එක ළඟට යද්දි හරිද? එයාගේ කැමැත්ත දැන් වැඩි කැමැත්ත වැඩි හින්දා ඔහොම බලයි බලලා ඕනනම් අර විශේෂ දේවල් ටික විතරක් ඇවිල්ලා බලයි ඕනනම් වෙලාවක ඉක්මනට ඒක කාමරයට යනවා මම කොච්චර මේ මැච් බලලා තියෙනවද මේවා බලලා දිනපු කෙනෙක් නැහැ මගේ දේවල් ඊට වැඩිය මට වටිනවා මොකද මට දුක් විඳින්න බෑ පස්සේ ඔය ඕන වෙලාවක බලා ගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට මට ඇවිල්ලා සැරින් සැරේ හරි බලනවා කියලා එයා එයා අර කාමරේ පැත්තට ඇදිලා යනවා ඒ කැමැත්ත වැඩියෙන් තියෙන හින්දා එතකොට මේක දවස ගානේ කරන්නවත් අපිට අමතක වුණොත් මොකද කරන්නේ? දැන් හිතන්න ආයෙ නම් මම දවස ගානේ කරනවා කියලා. මේ හිතා ගන්නවා. දැන් මේ බලන්න හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න ඕන කියලා මම අපේ දරුවන්ට කියන්නේ. මේ ඔක්කොම කොහෙන්ද මට? මම මේවා කියන්නේ මගේ දේවල්ද? නැහැ මගේ දේවල් නෙමෙයි. කොහෙන්ද? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හිත හදාගන්න විදිහ පිළිබඳව තියෙන දේශනාවලින් එක රාශි කරගෙන තමයි අපි මේ බව මේ කියන්නේ. හොඳයි. එතකොට මේ විදිහට දවස ගානේ මේක මෙනෙහි කරන්න ඕනේ. ඒකට කියනවා මෙනෙහි කරනවා කියලා. මතක් නැවත නැවත මතක් කරනවට කියනවා මෙනෙහි කරනවා කියලා. දවස ගානේ මෙනෙහි කරන්න ඕනේ. ඒක අමතක වුණොත් කියන එක ගැන කතා කරා. නේද? එහෙනම් මේකට එක වෙලාවක් දාගන්න ඕනේ දවසේ. එක වෙලාවක් දාගත්තාම අපිට සාමාන්‍යයෙන් එකම වෙලාවක එකම දේ කරොත් ටික දවසක් යනකොට පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම මතක් කරනවා මේක දෛනික චර්යාවක් විදිහට සකස් කර ගන්න ඕන කියලා කතා කරා. ඉතින් දෙමාපියන්ට පුළුවන් අද බණ අහන දෙමාපියන්ට පුළුවන් මේක හොඳට ගවේෂණය කරලා කරලා බලන්න. මම පෞද්ගලිකව මට යම් යම් අරමුණු වලට යන්න ඕන වෙන කාලයක් එනකොට එක එක කාලෙදී අපේ දරුවන්ට විතරක් නෙමෙයි මම කියන්නේ. මම දැනටමත් මට අවශ්‍ය වෙනකොට එක එක අරමුණු සාක්ෂාත් කරගන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරනවා අපි. මේ මොකද කැමැත්ත වර්ධනය කරගෙන කැමැත්ත රැක ගන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේගෙන් අපි ඉගෙනගත්ත දේ ධර්මයේ තුල තියෙන දේ. ඉතින් ඒකින්ද මේවා ප්‍රත්‍යක්ෂව දැනගෙන අපි මේ කියන්නේ කරොත් වරදින්නේ නැහැ. හරිද? ඕනම තත්වයක් යටතේ අපි හැම වෙලෙම උදෑසනක් ගත්තොත් අපේ පින්නක් දරුවනේ උදෑසන ඉඳන් ක්‍රියාත්මක කරන්නේ වැඩියෙන් කැමැත්ත ඇති වෙන දේ. වැඩියෙන් කැමැත්ත ඇති වෙන දේ තමයි ක්‍රියාත්මක කරන්නේ ඒ ක්‍රියාත්මක වෙන්නේ ඒකින්ද අපි කොච්චර අදිස්ථාන කරත් කැමැත්ත වර්ධනය කරේ නැත්නම් අන්තිමට වෙන්නේ වෙන එකක් හරි ඒකින්ද අසරණ වෙන්න එපා අර පිපිලිසර වෙනවා කියලා කියන්නේ නිකන් කරගන්න දෙයක් නැතුව එහාට මෙහාට එනවට කරන්න උවමනාවක් තියෙන අයියෝ කරගන්න බෑනේ හරියට අපේ දරුවෝ ඒක කියනවා නේද කරගන්න උවමනාව තිබර කරගන්න බෑ කියලා. එතකොට නිකන් අර කලබල වෙන ගතියට කියන විපිලිතර වෙනවා කියලා. කර කියා ගන්න දෙයක් නැතුව කලබල වෙනවා. දැන් ඉතින් අහේට දුවන්නද මෙහෙට දුවන්නද මොනවා කරන්නද කියලා එහෙම නැතුව හරියටම තීව්‍රව කියලා කියන්නේ හරියට පොයින්ට් එකටම හරියටම ඍජුවම තමන්ගේ අරමුණට යන්න ඉතා දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒ දක්ෂ වෙන්න නම් කැමැත්ත ගොඩාක් වැඩි කරගන්න ඕනේ තමන්ගේ අරමුණේ. එහෙනම් මේක නැවත නැවත නැවත නැවත දවස ගානේ හුරු කරගන්න. අපිට මේකට දාගත්ත වෙලාවක්. ඒ දාගත්ත වෙලාව තමයි උදෑසන නැගිට ගම. උදාසන නැගිට ගමන් හැමදාම අරමුණ මෙනෙහි කරන්න ඕනේ අරමුණට ගියොත් මට මොනවද ලැබෙන්නේ කියලා නැගිටලා කට හොදගෙන ඇඳේම ඉඳගෙන ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් කළා මේ යටිතල්ල උඩුතල්ලට තද කරගෙන අත පොඩ්ඩක් මෙන්න මෙහෙම මිටිකලෝ කරගෙන හරිද දන්නොත් මේ කරන හැටි උන් දැන් හරිද මේ ටික මම හිතන්නේ මම එදා කිව්වේ නැහැ ගිය සෙනසුරාදා මේ කොහොමද මේක කරන්නේ යටිතල්ල උඩුතල්ලට තද කරගෙන ඇස් දෙක පියාගෙන අත විටිමලෝ කරගෙන මම මේ අරමුණට යනවාමයි මේ අරමුණට මට ගියාම ලැබෙන දේවල් මේ අරමුණට යන්න ගියොත් මට නොලැබෙන දේවල් ලැබෙන දේවල් කියලා මම අර කිව්ව දේවල් ටික මෙනෙහි කරන චුට්ටක් වෙලා නොලැබෙන දේවල් කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ යන්න බැරි වුණොත් වෙන හදිය. යන්න බැරි වුණොත් වෙන ගැටලුව මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරපුවම මොකද වෙන්නේ? උදේම කැමැත්ත වැඩි වෙනවා. දැන් උදේම කැමැත්ත වැඩි වෙනවා. අද ඔන්න ඔතනින් තමයි කතා කරන්න තියෙන්නේ. දැන් මොකද වෙන්නේ කියලා. උදේම අපේ පුතේකට කැමැත්ත වැඩි වුණොත් දුවේකට කැමැත්ත වැඩි වුණොත් අරමුණේ එයා ඉක්මන නැගිටිනවා. හරිද? නැගිට නැගිට වෙලාවේ ඉඳන් එයා කොහොමද වෙනදාට කොහොමද අපේ අපේ දරුවෝ කොහොමද සාමාන්‍ය ඔන්න නැගිටවන්න වෙනමම බලයක් ඕනේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි ඇදලා ගන්න ඕනේ. ඉතින් ඇදීලා යන්නේ ඇඳ දිහා බලාගෙන නිකන් බෑ වගේ ඇදිලා ගිහලා කුස්සිය පුටුවෙන් ඉඳ ගන්නවා. තේක හම්බ වෙනකම් නේද? කිරා කිරා වැටි වැටි තමයි ඉන්නේ. ඒ කරලා අපේ කියලා ඉතින් හරි අමාරුවෙන් පුතු වෙන්න නැගිටින්නෙත් අමාරුවෙන් නැගිලා ඉතින් මොකද මූණ හොදන්න යන්න එපා. ඉතින් දුකෙන්මයි ඔක්කොම වැඩ. අපරාධේ නේද? නැගිටින්නෙත් දුකෙන්, ඉන්නෙත් දුකෙන්, එපා වෙලා වගේ පාන්දර යන්නත් ඕනේ නේද? ඈ ඉතින් දුකෙන් හිටියම කාටද අමාරු? අම්මටද තාත්තටද අමාරු Tamanටමද? Tamanටම නෙමෙයි හිතේ අමාරු නෙමෙයි ඔක්කොම කරන්නේ නේද? හැබැයි උදේම නැගිටලා ඇස් දෙක පියාගෙන කොහොම හරි කරලා අර ටික මෙනෙහි කරාට පස්සේ ලොකු කැමැත්තක් ඇති වෙනවා. දැන් මොකක් වගේද ජීවිතේ? අන්න මම ඔකට උදාහරණයක් කිව්වා මතක තියාගන්න. එදා කිව්වා ඔක. සාමාන්‍යයෙන් කැමැත්තක් නැතුව වැඩ කරන කෙනාගේ ජීවිතේ මැටි ගුලියක් වගේ. හරිද? ඇයි? ඇයි මැටි ගුලියක් වගේ කියලා මැටි ගුලිය බිම දැම්මොත් කොහොමද? ටක් ගාලා හිටිනවා ආපහු ගන්න හරියි අමාරුයි වැටිච්ච තැන ඇලෙනවා. ඒ වගේ තමයි උදේම හැරිලා ඇඳට ඇලිලා ඉන්න මැටි ගුලියක් වගේ ඇඳ උඩ. හරිද? ඊට පස්සේ ඊට පස්සේ නැගිටලා අමාරු වෙලා කුස්සියේ පුටුවේ ඇලිලා ඉන්නේ. නැගිට ගන්න බෑ. නැගිට ගන්න බෑ අමාරුයි. ඉතින් ඇවිදින්නේ හිමින් කකුල් නිකන් මැටි මැටි වලින් හැදිලා වගේ හිමින් ඇවිදින්නේ. අමාරුවෙන් තමයි වොෂ්රූම් එකට යන්නේ. අමාරුවෙන් රෙදි අඳගන්නේ. අමාරුවෙන් පොට් ටික ගන්නෙ. අය දේව ඔක්කොම හරියටම හරි හිමින් ඒ මැටි ගුලිය වගේ තමයි ජීවිතේ. හැබැයි උදේම කැමැත්ත ඇති කරගත්ත දරුවා කොහොමද? ඒකට කිව්වේ අපි රබර් බෝලයක් වගේ කියලා. රබර් බෝලේ පොලේ ගැහුවා. එහෙම උඩට පොලාපයින්නවා වගේ හරි මොකද වෙන්නේ? එයා හැම වෙලේම නැගිට ගමන් ඉක්මනට නැගිටලා අරේ තේ හදනකන් ඉන්නේ නැහැ. මෙහි ඉක්මනට වැඩි කරගන්නවා, ඇඳුම් ටික අයන් කරගන්නවා, පොත්පත් ටික දාගන්නවා. උදේත් පුළුවන් වුණොත් පොඩ්ඩක් පාඩම් කරගන්නවා. ඉතුරු වෙලා තියෙන පොඩි වෙලාවේ බලාගෙන ඉන්න බෑ ලස්සන. හ්ම් කාටත් පුදුම ආසාවක් ඇති වෙන මේ ළමයා දැක්කම නැගිට ගමන් හොඳට වැඩ. හ්ම් වේගෙන් ඇවිදලා, හ්ම් වේගෙන් වැඩ කරලා, gedare ඉන්න අනිත් අයට මේ දකින්න අයටත් ලොකු සන්තෝෂයක්. එතකොට මේක දරුවන්ට විතරද නේද මැටිකුලි වගේ දෙමාපියොත් ඉන්නවා ලොකු අයත් ඉන්නවා මැටිකුලි වගේ නේද ඒ ලොකු අයගේ තියෙන ලක්ෂණයක් තමයි මේ වගේ අරමුණක් නැත්තම් අරමුණට කැමැත්තක් නැත්තම් හුඟක් අය බලාගෙන ඉන්නවා කවුරු හරි කතා කරන්න එනකම් හරි සමාජයේ එහෙම ඉන්නවා මෙහෙම ඉන්නේ ඒ කියන්නේ කොක්කක් දාගෙන ඉන්නේ පාරේ හරි කවුරු හරි ගියොත් ඉක්මනට අල්ලගන්න මොකටද ඔව් කතා කරලා පැය ගණන් ඉන්න නේද ඒ මොකද වෙලා තියෙන්නේ නැටි ගුලිය වගේ ජීවිතේ නේද? එතකොට ඉතින් ලෙඩත් වැඩි, වැඩ අඩු වෙනකොට ප්‍රශ්නත් වැඩි හිතන්න වැඩි වෙන එතකොට නේද? එතකොට තමයි වැඩ අඩු වෙනකොට මොකද වෙන්නේ? Tamanට අරමුණක් නැති වෙනකොට මොකද වෙන්නේ? හරියට තියෙනවා පාරණ ආරක්ක කිව්වා, මේක කිව්වා, මෙහෙම වුණා, අරම වුණා, ඔය පාරණ ඒවා ඔක්කොම ඔළුව තියාගෙන හිත හිතෙන් වෙලා තියෙන Tamanට අරමුණක් නැති වෙනකොට. ඒක නිසා දරුවෝ මේ වැඩේ කරොත් දෙමාපියෝ නිකම්ම නේද? හැදෙනවා. ඒකින්දා දෙපැත්තම බේරගන්න නම් දෙගොල්ලෝ මේක කරන්න ඕනේ. දරුවන්ගෙන් පටන් අරන් දෙමාපියන්ට යනවා කියන එකක් නෙවෙයි. දෙමාපියන්ගෙන් පටන් අරන් දරුවන්ට යන්න ඕනේ කියන එකක් නෙවෙයි. දෙකම වෙන්න ඕනේ කියන එකයි. අපි ඔක්කොම යම් අරමුණ අරමුණුගත වෙලා වැඩ කරන්න ඕන කාලයක් මේක. Tamanට ජීවිත අරමුණක් තියෙන්න ඕනේ. නිවන් දකින්න අරමුණක් තියෙන්න ඕනේ. ලෞකික අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ වලට තියෙන කැමැත්ත වර්ධනය කරගන්න ඕනේ. ලෝකෝත්තර වශයෙන් Tamanගේ දියුණුවක් ඇති කරගන්නත් කාලයක් දාගන්න ඕනේ. ඇයි ලෝකෝත්තර වශයෙන් අවශ්‍ය කරන දියුණුව ඇති වෙන්නේ නැත්තේ? ඒ ගැන තියෙන කැමැත්ත වර්ධනය කරන්න ඇති හින්දා. ලෝකෝත්තර වශයෙන් මම දිනු වුණාම මට තියෙන ලාභයන් දිනු වෙන්න බැරි වුණාම ඇති වෙන පාඩු මෙනෙහි කරපුවාම මේක හරියනවා. හරි. එහෙනම් අපේ පුතාලාට දැන් උදේ පාන්දර මේක කරන්න ඕනේ. මේක පුරුද්දක් විදිහට ඇති කරගන්න අපි කරන්න ඕන දේකුත් කිව්වා. දින ටික දාගන්න කිව්වා කොලයක් අරගෙන. මේක ඕනම චර්යාවක් අපේ ජීවිතයට එකතු කරගන්න කරන්න ඕන ක්‍රමයක්. මේකට කියන චර්යාවක් කියලා ඇක්ටිවිටි එකක් නැත්නම් ඒ දවසක කරන දවසකට කරන දවසක ක්‍රියාවක් ඒ දෛනික ක්‍රියාවක් හරි එතකොට දෛනික ක්‍රියාවක් බවට පත් වෙන්න නම් මේක දෛනික චර්යාවක් බවට පත් වෙන්න නම් මොකද කරන්න ඕනේ මම කිව්වා අද දිනේ ඉඳලා දින ටික දාගන්න පල්ලෙහාට හෙට දවසේ ඉඳලා කොලයක් අරගෙන පොඩි වගුවක් හදාගන්න එතකොට මේකේ පල්ලෙහාට තියෙන තීරුවක දිනේ අද අද දවසේ ඉඳලා දින ටික දාගන්නවා දින ටික ලියා ගන්නවා. ලියාගෙන මොකද කරන්නේ? මෙහා පැත්තෙන් මෙනෙහි කරා කියලා ලකුණක් දාගන්න අරමුණ මෙනෙහි කිරීම කියලා. ඒතකොට හෙට උදේ නැගිට ගමන් අරමුණ මෙනෙහි කරා නම් අර කොටුවේ ඉස්සරහා අද දිනේට ඉස්සරහා හරියක් දානවා. අනිද්දාත් මෙනෙහි කරා නම් ඒ වෙලාවට මෙනෙහි කරා නම් හරියක් දානවා. බැරි වුණා නම් වැරද්දක් දානවා. එතකොට කොයි වෙලාවෙ හරි දවසේ මේක මතක් වෙච්ච ගමන් මේක අතරේ දාලා දාන්න ඕනේ. නැත්නම් හරිය දාලා දාන්න ඕනේ. හරියට වෙලාවට මෙනෙහි කරා නම්. මෙනෙහි කරේ නැත්නම් වෙන හරියට වෙලාවට මතක් වුනේ නැත්නම් අපි හිතමුකෝ අපි මුණ හොද හොද ඉන්නකොට නැත්නම් ඇඟ හොද හොද ඉන්නකොටයි මතක් වුනේ කියලා ඇඟ හොද ගන්න ගමන් මෙනෙහි කරන්න ඕනේ හැබැයි හරිය දාන්නේ නැහැ. හරිද? හරිය දාන්නේ කොයි වෙලාවට මෙනෙහි කරොත්ද? අපි කතා කරගත් වෙලාව තමයි නැගිට ගමන්. මේ විදිහට කරලා බලන්න දවස් 21ක් ගැනලා බලන්න හරියට කොයි වෙලාවෙ හරි මේ හරි ලකුණු 21ක් එක දිගට ආවොත් හරි හරි ලකුණු 21ක් එක දිගට આવොත් ඔය කොලේ පොඩි කරලා විසි කරන්න ආය ඕන වෙන්නේ ඇයි ඒක ඊට පස්සේ හැබැයි එක දිගට එන්න ඕනේ ආ අද හරි ලකුණයි හෙට වැරද්දයි එහෙම 21ක් තැන් තැන් වලින් 21ක් ගන්නලා බෑ ඔන්න අපේ දරුවන්ට මම කියන්නේ එක දිගටම හරි අදත් නැගිට ගමන් මෙනෙහි කරලා අදත් නැගිට ගමන් අදත් නැගිට ගමන් ඒ වගේ දැන් අපි තුන් 15ක් ඇවිල්ලා එකක් වැරද්දක් ආවා කියලා එහෙනම් හරියන්නේ නැහැ හරි එහෙනම් මේක පොඩි ක්‍රීඩාවක් වගේ කරන්නේ හරි හරි. ඉන්නකො මම මේ 21 ගන්නවා කොහොම හරි කියලා. හරිද? මම මේ 21 ගන්නවා කොහොම හරි එක දිගට 21ක් කරනවා මේක කියලා හිතාගෙන 21 කරන්ඩ එකක්වත් බේරෙන්නේ නැති වෙන හරියටම වෙලාවට හැබැයි. හරියටම වෙලාවට අපි කතා කරගත්තේ නැගිට ගමන් මේක කරන්න මම දෙමව්පියන්ටත් ආරාධනා කරනවා මේක කරලා බලන්න. හරිද? ලැජ්ජා වෙන්න දෙයක් නැහැ පොඩි ඒවා නෙවෙයි මේක මමත් කරනවා මට අවශ්‍ය වෙලාවට යම් අරමුණකට මට යන්න ඕනි නම් මම ඒ වගේ වගුවක් හදාගෙන දවස ගානේ මාක් කරලා ඒක හිතේ ස්ථිර කරගන්නවා පුරුද්දක් බවට පත් කරගන්නවා නැගිට ගමන් ඒ අරමුණ මෙනෙහි කරපුවාම ආය ඒ වැඩේ ඉවර වෙලා මිසක් නවතින්නේ නැහැ ඒ ඒවා තමයි රහස් හරිද ජීවිතේ නිවැරදි කරගන්න අවශ්‍ය කරන දේවල් ඒකද කරලා බලන්න කියලා මම ආය ආය ආය කියනවා වැඩි හිටියෝ මේවා කරොත් මම හිතන්නේ දරුවන්ට කියලා දෙන්න පහසුයි තමන් අත්දැකී තමන්ගේ ජීවිතේ කොච්චර වෙනස් වුණාද කියලා හොඳයි. එතකොට එහෙමනම් මේන්න මේ විදිහට මේක වර්ධනය කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා දන්නේම නැතුව බොහෝම කාර්යක්ෂම ළමයෙක් බවට පත් වෙන්න. හරි. එතකොට මේ වගේ වැඩ කරගෙන යන වැඩ ක්‍රමවේද පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන හින්දා. ඒකිනම් අපිට තව ගොඩේ දේවල් ලැබෙනවා ඉස්සරහදී අපි කතා කරන ධර්මයට අනුව. අද මම මේ වගුවටම එකතු කරන්න තව පුංචි දෙයක් කතා කරන්න යන්නේ. ඒ තමයි අපේ දරුවෝ බොහෝම දක්ෂයි ඕන වැඩක් ඉක්මනට පුරුදු වෙන්න. හැම දරුවෙක්ම මේ කාරණාවේදී අපිට ඉදිරියේදී කතා කරන්න තියෙන දේවලුත් දැනට ඔය ලැබිච්ච දේ කරලා බලන්න කරලා බලනකොට මේක උනේ බුදුරජාණන් වහන්සේ නිසාවෙන් ඒකෙන්ද අපි බෞද්ධ දරුවෙක් විදිහට හැමදාම දවසකට එක වතාවක්වත් අඩුම ගානේ බුද්ධ වන්දනාවක් කරන්න ඕනේ. බුදුන් වඳින්න ඕනේ නිවසේ. දැන් හුඟාකාර ගැටලුවක් තියෙනවා මේ වෙලාව ළඟදී වැඩිහිටියත් මාත් එක්ක කතා කරනවා සමහර අයට සංකල්ප ඇවිල්ලා තියෙනවා මේ විවෘතව හිතන අපේ දරුවන්ටත් ලැජ්ජාවක් වගේ තියෙන මේ පිළිමයක් ළඟට කියලා වඳින්න. සමහර ළමයින්ට තියෙනවා මේ සියවසේ. ඉතින් එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට බුදු පිළිමයට මුකුත් නැහැ නේද? එතන සිමෙන්ති හරි නේද? ප්ලාස්ටර් පරිස් හරි කොන්ක්‍රීට් හරි මොන හරි මේකේ තියෙන්නේ. ඒතර මේකට වඳින එක තේරුම් ගන්න නැහැ. පිළිම වලට වැඳිය යුතුද? පිළිම වලට වඳින්න ඕනේ නැහැ. බය නැතුව කියන්න ඕන අපි. පිළිම වලට අපි වඳින්න ඕනේ නැහැ. එහෙනම් අපි වඳින්න ඕන කාටද? බුදුරජාණන් වහන්සේට. ඇයි අපි පිළිමයක් ළඟට ගිහලා වඳින්නේ? ආ පිළිමෙන් පිළිමේ ගැන අපි හරියටම සංකල්පය හදාගන්න. පිළිමේට බලයක් තියෙනවා නම් අපි gedara පිළිමේ තියෙනවා නම් එහෙනම් අනිත් වැඩ නොකර ඉන්න ඕනේ. නේද? gedara එනම් සින්දුවක්වත් දාන්න නැතුව ඉන්න ඕනේ ඒක ඉතින් බුදුහාමුදුර වැඩ ඉන්නවා. කියලා. බුදු පිළිමේ පාවිච්චි කරන්න අපි අවශ්‍ය වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන චේතනාවක් ඇති කරගන්න. අපි එතෙන්ට යන්නේ පිළිමේ ළඟට යන්නේ මේ පිළිමේ දැක්කහම මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ ගැන මතක් වෙන හරියට මොන වගේද? අපි හිතමු අපේ 100 කෙනෙක් නැති වෙලා කියලා. 100 කෙනෙක් ඉන්නවා. ඒ 100 හෝ ආච්චි හෝ නැති වෙලා. මැරිලා. එතකොට ෆොටෝ එකක් අපි තියා ගන්නව නේද ගෙදර? ආ ෆොටෝ එක දැක්කහම මොකද වෙන්නේ? ඉතින් කාඩ්බෝඩ් එක ගන්න. නේද? වීදුරු ඉස්සරහින් වීදුරුවක් තියලා තියෙන කාඩ්බෝඩ් එක. එහෙනම් ෆොටෝ එක මොකටද? මතක් කරගන්න. එහෙනම් බුදු පිළිමේ මොකටද? බුදුරජාණන් වහන්සේව මතක් කරගන්න. එහෙනම් අපි පිළිමයක් ළඟට යන්නේ වන්දනා කරනකොට මතක් කරගන්න ඕන හින්දා. හරිද? හැබැයි චෛත්‍යරාජයන් වහන්සේ කියන්නේ අන්න බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ධාතු තැන්පත් කරලා තියෙන තැනක අන්න මතක් කරගන්න ගොඩාක් පහසුයි. ඒක ජීවමාන සාධකයක්. දරදා වහන්සේ කියන්නේ ජීවමාන සාධකයක්. ඒකට අපිට ගොඩාක් මතක් වෙනවා නේ. මම දැන් රුවන්වැලි ඡායාරංගකට වගේ ගියාම ඇස් දෙක පියාගත්තාම අපේ දුවේ පුතේ මතක් වෙන එක පාටම මේ ඉස්සරහා පැහැදිලිවම අපි ගෞරව කරන අපිට ශ්‍රද්ධාව තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තිබුණ ධාතු කොටස් ශරීරයේ කොටස් අස්ති මේ මේ වන්වල චෛත්‍යජන් වහන්සේ ගැබේ තැම්පත් කරලා තියෙනවා. ඉතින් ඒ තැම්පත් කරලා තියෙන බුදුහාමුදුරන්ටම වඳිනවා කියලා වන්දනා කරන්න ලොකු හැකියාවක් ඇති කරගන්න පුළුවන්. ඉතින් එන්නේ ඒකින්ද දවසකට එක වතාවක් බුද්ධ වන්දනාව සිද්ධ කරන්ඩ දෛනික චර්යාවක් හදාගන්න ඕනේ. දැන් ওই දෛනික චර්යාවන් ටික දෛනික චර්යාවන් ටික තමයි habitual action ටික. තමයි අපිට අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ. මේ දෛනික චර්යාවන් ටික. හරි. ඒකින්ද අපේ දුවල පුතාලා නීතියකට නෙවෙයි මම දෙමාපියන්ට මතක් කරනවා දැන් මේක අහගත්ත දෙමාපියෝ මොකද කරන්නේ මතක නේද හාමුදුරුවෝ කියෝ කියලා තවත් සාධකයක් කරගන්න හදනවා මාවත් දරුවන්ට එපා කරවන්න නේද හාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා නේද ඒක දැන් නවත්වන්නට ඕනේ හැකිතරම් උත්සාහ කරන්න ඕනේ දරුවන්ගේ තුල මේ කියන දේවල් කෙරෙහි කැමැත්ත වර්ධනය කරන්න හරිද ඒක අපි පුරුද්දක් කරගන්න මම මේක කියන්නේ දඬුවම් දෙන්න එපා කියන එක නෙවෙයි නේද? දරුවන්ට දඬුවම් දිය යුතු වෙලාවල් තියෙනවා. බලහත්කාරයෙන් හරි කරවන්න ඕන. හැම එකම බලහත්කාරයෙන් කරවන්න ගියොත් එයාට ලොකු පීඩනයක් එනවා. උදේ ඉඳන් හැන්දෑව වෙනකන් අන්තිමට ඒකේ ප්‍රතිඵලය වෙන්නේ කොහෙන් හරි එයාව ලොකු ගැටලුකාරී තත්යකටපත් වෙන මානසිකත්වයක් ඇති වීමයි. ඒකින්ද එයාට සැහැල්ලුවෙන් කරන්න නම් අපි එයාගේ සතුට ඇති කරවන්න හැම වෙලෙම බලන්න ඕන ළමයාගේ සතුට ඇති කරවන්න. සතුට ඇති කරවන්න නම් කැමැත්ත උපද්දවන්න ඕනේ. බුද්ධ වන්දනාවට සතුට ඇති කරවන්න ඕනේ. සතුට ඇති කරවලා දින 21ක් සතුටෙන් මේක කරන්න කොහොම හරි එතකොට ඊට පස්සේ ඒක ඒවා අපිට ස්ථිර වෙනවා. එහෙනම් අපිට පුළුවන් දුවේ පුතේ අන්න අර අපිව හදාගත්ත වගුවට තව එකක් එකතු කරන්න. හරිද? බුද්ධ වන්දනාව සිද්ධ කළාද? බුද්ධ වන්දනාව සිද්ධ කළාද කියලා තව එකක් එකතු කරන්න පුළුවන්. හැබැයි බුදුන් වඳිනකොටත් කරන්න ඕන විදිහක් තියෙනවා. ඒකින්ද මේකට මම තව කෑල්ලක් එකතු කරනවා. හරි? නිකම් බුද්ධ වන්දනාව නෙවෙයි. අපි ගාථාවල තේරුම පොඩ්ඩක් හොයාගන්න ඕනේ. හරිද? බුදුන් වඳිනකොට හොඳට කෙලින් ඉඳගෙන අපේ දරුවන්ට පුළුවන් එහෙම හොඳට කෙලින් ඉඳ ගන්න. කෙලින් ඉඳගෙන හෙල්ලෙන්නේ නැතුව අත් දෙක නල්ලට අරගෙන හෝ හොඳට වැඳගෙන එහෙට මෙහෙට වැනෙන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව අපේ දුවලා පුතාලා නේ සමහර වැඩි හිටියොත් එහෙමයි බුද්ධ වන්දනා කරන්නේ කොහොමද? අනිත් පැයත් එක ගාථා ටික කියනවා. හැබැයි ඉන්නේ ඉන්නේ කොහෙවත් නේද? ඉන්නේ කොහෙවත් වටපිට බලනවා ගාථා කියන ඉතින් කිසිම චේතනාවක් නැහැ. හැඟීමක් නැහැ. හැඟීමක් නැතුව යමක් කරාට වැඩක් වෙන්නේ නැහැ. මේකින් දා සිහියෙන් බුදුන් වඳිනවා. ඒකට කියනවා සිහියෙන් බුදුන් වඳිනවා කියලා. හරි? එහෙනම් ඔන්න අපි අපේ වගුවට අද තව එකක් එකතු කරගන්නවා. නේද? අරමුණ මෙනෙහි කිරීම කියන එක ඉස්සෙල්ලාම තියෙනවා. දිනේ තියෙනවා අරමුණ මෙනෙහි කිරීම කියලා කියනවා. ඊළඟට සිහියෙන් බුදුන් වැඳීම කියලා එකක් තියෙනවා. හරි? එහෙනම් සිහියෙන් බුදුන් වඳිනවා කියලා කියන්නේ දැඩි තීරණයක් ගන්න මේක විශේෂයෙන් අපේ ලොකු ළමයින්ට හොඳට තේරෙවි. දැඩි තීරණයක් අරගෙන මොකද කරන්නේ? নমස්කාර පාඨයේ ඉඳලම බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ධම්මං සරණං ගච්ඡාමි කියනකොට සංඝං සරණං ගච්ඡාමි කියනකොට පාණාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී කියනකොට අපේ දරුවෝ තේරුම දන්නවා. මල් පූජා කරන ගාතාව කියනකොට මේක එක දිගටම සිහියෙන් හිටියේ නැතත් මතක් වුණා නම් අඩුම ගානේ මම මේ සිහියෙන් බුදුන් වඳිනවා කියලා. හරි. මතක් වුණා නම් සිහියෙන් බුදුන් වඳිනවා කියලා මතක් වෙලා ටිකක් වෙලා හරි සිහියෙන් බුද්ධ වන්දනාව කරා නම් අන්න හරියට දාන්න කුටුවේ. එතකොට අපිට ටික දවසක් යනකොට ඒ කාලය හරිය වටිනවා. ඒ කාලයත් එක්ක අපි බුද්ධ වන්දනාව සිද්ධ කරන දවසකට එක සැරයක් අපිට මේ බුදුහාමුදුරුවෝ ගැන මතක් වෙනවා සහ අපේ අරමුණුත් මතක් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට මම මගේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියලාත් මතක් වෙනවා. ඒ ගොඩාක් දේවල් සිද්ධ වෙන හින්දා අපි අරමුණෙන් බුදුන් අඳින්න. නිවසේ බුද්ධ වන්දනාව කරනකොට දෙමාපියොත් මොකද කරන්න ඕන දරුවන්ට? දරුවනොත් එක කියන්න ඕනේ අපි එක දිගට බුදුහාමුදුරුවෝ ගැනම අදහසින්. පුංචි නම් දරුවෝ දරුවන්ට කියන්න පුළුවන්. හොඳට බුදු පිළිම දිහා බලාගෙන ඉන්න ඉස්සර ටිකක් කළා. හරිද? බලාගෙන ඉඳලා ඇස් දෙක පියාගන්න. පියාගෙන ඔයාට දැන් ඇස් එක පියාගත්තම අර බලාගෙන හිටියේ බුදු පිළිමේ හොඳට මතක් වෙනවද කියලා බලන්න. දරුවෝ කිව්වම හරි කැමති. හා දැන් හා දැන් ඉඳ ගන්න හා දැන් බලාගෙන ඉන්න හොඳට. හරිද? පිළිමේ දිහා බලාගෙන ඉඳලා. හා ඇස් පියාගන්න දැන් පිළිමේ පිළිමේ මතක් වෙනවද බලන්න හොඳට. හරිද? අන්න ඒක මතක තියාගෙනම ගාතට කියන්න. හරි? හිත කොහෙවත් යන්නේ නැහැ ඒක ළමයි. අපි වැඩිහිටියන් විදිහටත් දරුවන්ට පැහැදිලිවම යම්කිසි අරමුණක ඉන්න වැඩි වෙලාවක් පුහුණු කරන්න ඕන. කරන හැම වැඩක්ම අපි දැනගෙන කරන්න ඕන. ඒතර දැනගෙන කරපුවාම කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. අපේ ළමයි හරියට ප්‍රශ්න අහනවා ඇයි මේව කරන්නේ කියලා. ඒවා අර්ථයක් නැතුව කරනවා කියලා තේරෙනකොට නේද? අර්ථයක් නැතුව කියලා කියන්නේ වෙන දේ දන්නේ නැතුව කරන්න අපේ ළමයි කැමති නැහැ. අලුතෙන් අලුතෙන් චින්තනයක් තියෙන ළමයි කැමති නැහැ. හැබැයි ඒ අලුත් චින්තනය, ඒ නිවහල්, ඒ නිදහස් චින්තනයට හරි දෙයක් වැටුනොත් ඒක ලේසියකට අයින් වෙන්නේ නැහැ. ලේසියකට අයින් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒ මොකද මේ මේ ළමයින්ව සකස් කිරීම කියන එකේදී අපි හරි වටිනා කාරණාවක් මම මතක් කරන්නම්. මම නමෙන්ම කියන්නම් මේ සිද්ධිය සිද්ධ වෙච්ච ආකාරය මේ මට මේ ළඟදී අපේ වැඩසටහනකදී හම්බෙනවා DSI සමූහ ව්‍යාපාරයේ සැම්සන් අපේ අපේ රාජපක්ෂ මහත්මයා දියසයි සමූහ ව්‍යාපාර සභාපතිතුමා. ඉතින් එතුමා තමන්ගේ පියවරුමෙන් ව්‍යාපාර ලැබිච්ච කෙනෙක්. අපේ හුඟක් අය දැකලා ඇති කවුරු හරි එක પરම්පරාවක කෙනෙක් හොඳින් ව්‍යාපාරයක් වර්ධනය කරගත්තු ඊළඟ પરම්පරාව මොකද කරගන්නේ? ඒක නැති කරගන්නවා. එතුමාගෙන් මම ඇහුවා. ඉතින් ඔබතුමාට එහෙම වෙලා නැහැනේ. මම හුඟක් මේවා එකක් දැකලා තියෙනවා. ඒ විතර නෙවෙයි. දැන් තුන්වෙනි પરම්පරාවත් මේ ව්‍යාපාර ටික හරියටම කරගෙන යනවා. මොකද්ද මේකේ රහස? බලනකොට මෙයා කිව්වා අපේ තාත්තගෙන් අපිට ලැබිච්ච දේ තමයි අපේ තාත්තා මේක ගොඩාක් වටින කාරණාවක් කියලා මම කියන්නේ ජීවමාන සාධකයක් හින්දා මේක. අපේ තාත්තා අපිව අපිට හොඳට ඉගන්නවා. පළවෙනිම ව්‍යාපාර කරාට මොකද අපිට හොඳට ඉගන්නවා. පළවෙනි එක ඒක. ඒකින්ද අවවාදයක් දෙනකොට ව්‍යාපාර කරන අයට තමන්ගේ දරුවන්ට හොඳට උගන්වන්න. හැබැයි උගන්වන ගම ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තා. මම දන්නවා දැන් සම්බන්ධ කරගන්න ඇත්තේ කොහොමද කියලා. ඒකද මමම අහුවා ප්‍රශ්නේ. විදායක මට්ටමෙන්ද සම්බන්ධ කරේ කියලා. නෑ. පහළම මට්ටමෙන් සම්බන්ධ කරන්නේ. සේවකයොත් එක්ක වැඩ කරන මට්ටමේ. ඒතර පහළම මට්ටමෙන් සම්බන්ධ කරලා සාමාන්‍යයෙන් පුංචි තැනට මොකද එතුමාගේ තාත්තා ගොඩාක් දුක් විඳලා තමයි මේක වර්ධනය කරන්නේ. ඒතකොට මේ කෙනාට තමයි මේකේ වටිනාකම තියෙන්නේ. එතකොට මේ දරුවන්ට ඒ දුක තේරෙන්න ඕන සහ ව්‍යාපාරයේ බිඳුවේ ඉඳන් උඩ දක්වාම මෙයාට ව්‍යාපාරයේ ඉහළම තැන දෙනකොට මෙයා පල්ලෙහා ඉඳන් උඩ දක්වා හැම තැනකම වැඩ කරලා කෙටි කාලයක්. පල්ලෙහා ඉඳන් ඉහළ දක්වා හැම තැනකම වැඩ කළා. දැන් මෙයා ඉහළ පුටුවෙන් ඉඳ ගන්නවා දවසක වෙන කෙනෙක් නෙවෙයි ඉඳ ගන්න. හැබැයි ඉඳ ගන්නකොට එයා මොනවද දන්නේ? පල්ලෙහා ඉඳන් උඩ දක්වා තියෙන සියලු දේ දන්නවා. ආන් එහෙමයි අපේ තාත්තා අපිව සකස් කරේ. අපිත් අපේ දරුවෝ සකස් කරගෙන අපේ කට්ටිය මොකද කරන්නේ? ආදරේ කියලා ළමයින්ට බෑග් එකට පොට්ටිකවත් දාගන්න දෙන්නේ නැහැ. බෑග් එක උස්සගෙන පාසලට යන්න දෙන්නේ නැහැ. වතුර බෝතලයට වතුර ටික දාගන්න දෙන්නේ නැහැ. ඇඳුම් ටික හොද ගන්න දෙන්නේ නැහැ. දරුවෝ තරහවේ මාත් එක්ක මේකද. හරිද? ආම්දුරු අපිට හරි වැඩේ තමයි කරේ. මේ අත් දෙක කකුල් දෙක හොදට පුරුදු කරන්න. හරිද? මේ අත් දෙක කකුල් දෙක වැඩ කරන්න පුරුදු කරන්න ඕනේ. ඇයි ඒක හානියක්? මොකක්ද හානිය? අන්තිමට එහෙම ගිහිල්ලා මොකද කරන්නේ? උසස් පෙළ විභාගයෙන් පස්සේ ළමයා අතරින් දෙනවා. එතනින් එහාට එක්ක රැකියාවක් එක්ක කැම්පස් එකට එක්ක කොහේ තැනකට ළමයා අතරින් වෙනවා. අර ඒ වෙනකම් පොත් ටිකක් දාලා දීලා. එනකම් තේ ටිකක් හදලා දීලා. සමහර අපේ දුවලා ඉන්නවා තේකක්වත් හදාගන්න දන්නේ නැහැ. අම්මලා ආඩම්බරෙන් කියන අපේ දුව තේකක්වත් හදාගන්න දන්නේ නැහැ. කියලා. මෝඩ අම්මලායි. මෝඩ දරුවෝ. පුතෙක් වුණත් පුතෙකුට වුණත් පුළුවන් වෙනවා තනියම උයාගෙන කන්න. Taman කන ටික සකස් කරගන්න එක ලැජ්ජාවක්ද? ඒකක් හදාගන්න බැයි නම් වැඩක්ද? අකර්මණ්‍ය දරුවෝ සකස් කරන්න එපා. දරුවන්ට හැම දෙයක්ම උගන්වන්න ප්‍රායෝගිකව උගන්වන්න ඒ ළමයින්ගේ පෞෂ්‍ය හැදෙන්නේ එතකොට ඕන තැනක ගිහිලා ඕන කෙනෙක් නැතුව තනියම ජීවත් වෙන්න පුරුදු කරවන එක මේ අපේ වගකීමද නැද්ද? අපේ වගකීම. ඒකනේ දරුවෙක් ඉන්නේ දෙමාපියෝ ඉන්නේ ඒකනේ. ඒ ළමයා දෙමාපියෝ නැතුව ජීවත් වෙන්න පුරුදු කරන්න ඕනේ. ළමයාගේ පෞරුෂය සකස් කරලා ළමයාට පැහැදිලිවම පාලනය කරන්න පුළුවන් තත්ත්වයට ළමයාව සකස් කරගත්තොත් ළමයා කවදාකවත් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ නැහැ. ඒ කවුරුත් බලන් යන්න ඕනේ නැහැ. සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ ජීවිතේ අරමුණ ළඟා වෙනතුරු කිසිමම වැරද්දක් කරන්නේ නැහැ. අමුතුවෙන් මුරකරන්න එයාව මුර කරන්නේ කවුද? එයාගේම සිත. එහෙනම් අපි අන්න ඒ විදිහට දරුවාගේ පෞරුෂය සකස් කරන්න මේ අනවශ්‍ය විදිහට ආදරය පෙන්වීම ආදරය නේ. දරුවන්ට ආදරේ නම් දරුවන්ව වැඩ කරන්න පුළුවන් විදිහට සකස් කරන්න ඕනේ. ඉතින් ඒ බව මතක් කරමින් අද දවසේ වැඩසටහන අපි නිමාවත් කරනවා. සෙනසුරාදා දවස් අපි දෙමාපියොත් දරුවොත් එක්ක සාකච්ඡා කරන්නේ අපේ ළමා පරපුර සකස් කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා පුළුවන් තරම් අපේ දරුවන්ට මේවා ඇහෙන්න සලස්වන්න ඒ වගේම දෙමාපියොත් මේවා අහලා ක්‍රියාත්මක කරන්න අපිට තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා එහෙනම් අද අපේ චර්යා සටහනේ තව තීරුවක් එකතු කරගත්තා අරමුණ මෙනෙහි කිරීම විතරක් නෙවෙයි සිහියෙන් බුද්ධ වන්දනා කිරීම කියලා ඊළඟ දවසේ අපි මේකට තවත් වටින දේවල් එක එක රාශී කරගන්න බලාපොරොත්තු වෙන අපි අපේ දරුවන් වෙනුවෙන් දෙමාපියන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා රටට වටින බොහොම වටිනාකමක් තියෙන ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ දරු පරපුරක් අනාගත පරපුරක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වීර්ය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.